සුපතෝලට පස් පුතක් අරගෙන තියෙනවා බුදුදන් වහන්සේ වික්ෂිතයෙන් ඇසුවා මේ නියපත්තල තියෙන ප්‍රාස්තික වැඩිද එහෙම නැත්නම් පොළවේ පස්ද වැඩිද කියලා. පොළවේ පස් ප්‍රමාණය නියපත්තල තියෙන පස් ප්‍රමාණය සංසන්දනය කරන්නට බැරි තරම් අතිශයම නියපත්තල තියෙන පස් ප්‍රමාණය සංසලයක. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙන්න මේ නියපත්තලට මම ගත්ත පස්තික යම්සේ ඉතා ටිකක් කුඩා වන අදාළ නියම දෙනවා. මේ මනස ලෝකයෙන් මිනිස්සු මරුණාට පසුව නැවත සුගතිගාමී වන්නේ ඉතාම සුළු දෙනෙක් පමණයි. මේ මහා පුත්‍රයේ සස්සමානේ ලංකාව වැඩිද අන්න ඒ වගේම මරණාට පස්සේ මේ මනුස්ස ලෝකයේ සත්‍යෝ නැවත දුකටගාමී වන ප්‍රමාණය අතිනිස්සාලයි කියලා හිත ප්‍රකාශ කළා. මේදී මේ බුදුරජාණන් වහන්සේ අතිශෝක්තියක් දක්වලා ප්‍රෝභය ගන්නවා නැති දෙයක් ඇති වශයෙන් පෙන්වන්න කරන්නට කියන කතාවක් නෙවෙයි. සත්‍ය වශයෙන්ම සිදුවන කතාවක් ප්‍රකාශ කළේ. මනුෂ්‍ය ලෝකයෙන් ලැබුණාට පස්සේ නැවත සුභතිය උපදින ප්‍රමාණය අනිත් පොතේ පස්ති ගන්න තාක්ෂණිකේ සත්‍යමනක් කියන කතාව. ඒ වගේම මනුෂ්‍ය ලෝකයෙන් මේ ගියාට පස්සේ බුද්ධිගාමී වෙනවා වෙන ප්‍රමාණය දෙවේ සත්‍යන මතීශාල වෙනවා කියන කතාව සමහරවිට පිළිගන්නත් බැරි තරමටම පිළිගන්නේ නැති තරමටම ඒක සමාන කතාවක්. ඒක පිළිගන්නට බැරි තරම්ම අපහසු දෙයක් කියලා හිතන්නේ. නමුත් සත්‍යය ඒකයි. හේතුව මේ මරණ මොහොතේදී සිත සකසා ගන්නට දන්නේ නැතිකම නිසා තමයි මේ තත්ත්වය වුණා කරන්නේ. ඒක නිසා මරණයට පත්වන විට සිත සිත සකසා ගැනීමට පුරුදු පුහුණු කිරීම ඉතාමත් අවශ්‍ය කාරණාවක්. දැන් මේ නියුටන් වලට පස්තික වැනි සුළු ප්‍රේසක් මනස ලෝකයෙන් නැවුණාට පස්සේ නැවත මනුෂ්‍යයන් වෙනවා කියලා කියන කතාව ඇත්තනම් මේ මනස ලෝකයේ ඇයි මේ ජනගහනය වැඩි වන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නගන්නට පුළුවන්. මේකේ හේතුළු වශයෙන් මේක අනුස්සත්ත කතා කරොත් ඒකට තේරුම නිකම්ම ලැබෙනවා. මේ මනුස්ස ලෝකේ මනුස්ස මරණයට පස්ව ඒ අය නැවත මනුස්ස ලෝකෙට ඉපදෙනවා නම් මේ මනුස්ස ලෝකේ ජනගහනය කවදාවත් වැඩි වෙන්නේ නැහැ. දැනගන්න පාටිනවා. මේ ලෝකයේ අපි විශාලයි ඉස්සේ විශාල එකක් අපි මේ දුවේ ඉන්න මැදියන්සේ මුදේ ඉන්න මැදියෙක් මුදේ පොඩකට ප්‍රමාණය තමයි දන්නේ ඉන්දියා ගන්න දැනගන්න හැකි කමක් නෑ මේ ලෝකයේ අපි මනුස්ස ලෝකයේ කොට අර දුවේ ඉන්න මැදියන් වගේ අපි දන්නේ තාසෝ ප්‍රමාණයක් පමණයි මේ විශ්වය පිළිබඳව මේ විශ්වයේ විශාල ලෝකවල තියෙන ඒ විශ්වයේ සත්‍යවල තියෙන ඒ විවිධ සත්‍යයන් සිටිනවා එතකොට මේ විවිධ සත්‍යයන් මේ යන මේ යන විට මනුස්ස ලෝකෙටත් එන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එක දවසකට මනුෂ්‍ය ලෝකයේ පමණක් මැරෙන තිරිසන් සත ගස්යන්ගේ ප්‍රමාණය ගත්තොත් කොච්චරනම් ප්‍රමාණයක් කියලා මම හිතන්න පුළුවන්. හිතන්නටත් බැරි තරම් ඝනකම් කියන්නටත් බැරි තරම් සත්ත්ව ප්‍රමාණය තිරිසන් සතුන් පමණක් මැරෙනවා. මාළුවන් කොච්චර මරනවාද? කොතරම් ලෝකයේ සත්ත්ව කොච්චර හටපොන් වලින් බැලුවම මේ සත්ත්ව කොච්චර මරනවාද? ඒක නෙමෙයි මේ තිරිසන් සත ගත්ත සත්ත්ව තවත් තිරිසන් වලට කල්ලාගෙන කාල තමයි ජීවත් වෙන්නේ බොහෝ විට. ඉතින් එක දවසකට තේරුම් මරණ තේසංගත සත්‍යයන්ගේ ප්‍රමාණය මෙතකයිලා සීමා කරන්නට බෑ. ඒ වගේම තමයි අමෘෂ්‍ය ලෝකේ ඉන්න අමෘෂ්‍යන්ගේ ප්‍රමාණය. ඒ විශේෂයෙන්ම ප්‍රේතය වැනි ලෝකවල මේ මිනිස්සු අද මිනිස් ලෝකෙම සිටින්නේ. නමුත් මිනිස්යන්ට වඩා සිය දහස් ගණන් දස දහස් ගණන් බෝරම් වෙනවා. මොකද කොටසක් සිතා මිනිස් ලෝකේ. ඒ වගේමයි අනිත් ලෝකවල තියෙන සත්ත්ව සිතයි ලෝකවලින් මේ ගියාට පස්සේ සමහරට මේ ලෝකවලට එනවා සත්ත්ව. ඒකකොට මේ මිනිස් ජනගහන වැඩි වීම සාමාන්‍ය සිදුවන පුළුවන් කාරණාවක්. ඒ කියන්නේ මිනිස්සු නම් පස්සේ මිනිස්සු වෙලා උපදින කරනවා නම් මේ ධනගාණය කවදාවත් වැඩි වෙන්නත් බෑ මේ තරගයේ. නිසාම සුළු ප්‍රමාණයකින් තමයි ඒ උච්චාරණයට බඳු වන්නත් බෑ. ඒ එකම වට්ටම හොයන පවතින ධනයක් වෙනවා. මේක තේහා තේරුම් ගත යුතු වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ බොරුවක් නෙවෙයි කියලා කියන්නේ සත්‍යව කතාවක් කියලා. එතකොට ඒක නිසා මරණ මොහොතේදී සිත සකසා ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. මරණ මොහොතේදී නැවත ඉපදීම සිදුවන්නේ කොහොමද කියන කරුණ මේ සම්බන්ධයෙන් තේරුම් ගත යුතු ධර්ම කාරණාවක්. ඒ කියන්නේ මරණ මොහොතේදී වෙනවා කර්ම න්‍යාමයක් බල කරනවා. මේ න්‍යාම කියන්නේ ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා කියන කතාවයි. ඒ විස්ස න්‍යාම, බීජ න්‍යාම, ධම්ම න්‍යාම, කර්ම න්‍යාම ආදී වශයෙන් න්‍යාම ධර්ම තියෙනවා. දැන් අපි හිතමු උදාහරණ මාර්ගයක් කියනවා මේ මල පිටින කාලේ ඒ දස්සල මල පිටින කලහට ගන්න කාලේ එකම කාලේ. උදාහරණයක් අපි හිතමු සම්පූර්ණ නම් හට ගන්න කාලයක් වෙනයි කොට කොයි ලංකාවේ කොයි ගහකට තිබුණත් කොතන තිබුණා සමසංගා ඒ ගෙඩි එන කාලෙට පමණයි ගෙඩි එන්නේ අනිත් කාලෙට ආවාරෙට එන්නේ ඒ වගේ එක බීජ නියමයක්. ඒක හැටියෙම දැන් මේ ඉස්සරහ ලබරවත් තියෙනවා. ඒක කොළ වැටෙනවා පෙබරවාරි වෙන මාස අගෝස්තු වෙන මාස. ඒ මාසවල ලංකාවේ කොහෙද සම්බන්ධයක් තිබුණත් ඔක්කොම කොළ වැටෙනවා. ඒක බීජ නියමයක්. ඒ වගේම ඉස්සෝගේ නියමයක් තියෙනවා. ධර්මතාවල නියමයක් තියෙනවා. ඒක වෙනස් කරන කාටවත් හැකියාවක් නැහැ. ඒ වගේම තමයි කර්ම නියමයක් තියෙනවා. ඒ කර්ම නාමය වෙනස් වන්නේ නැති බව වෙනස් කළ නැති බව දක්වා තිබෙනවා පොත්පත්වල. එතකොට ඒ කර්ම නාමයට අනුව මරණ මොහොතේදී කර්ම ඉදිරිපත් වන ආකාරයක් තිබෙනවා. කර්ම වේදාකාරයෙන් බෙදා විස්තර කරන්නත් පුළුවන්. මේ විස්තර අතරින් මේ මරණ මොහොතේදී කර්මයේ ආකාරය තමයි මේ පොත්පත්වල විශේෂයෙන්ම දක්වා තියෙන ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා කර්මය හතර කොටසකට බෙදලා මරණ මොහොතේදී කර්මයන ආකාරයෙන් දක්වන්නේ. ගරුක කර්ම කියන්නේ ඉතා ප්‍රබල වූ කර්ම. දැන් අපසල පැත්තෙන් කියනවා නම් පංචානන්දරේ පාප කර්ම වලින් දේවල්. අපසල පැත්තෙන් කතා කරනවා නම් ධ්‍යාන මාර්ගඵල වැනි සත්‍යයන්. මේවා ඉතා ප්‍රබල වූ ගරුක කර්ම. මේ වගේ කරුක කර්මයක් යම්කිසි කෙනෙක් කරලා තියෙනවා නම් මරණ මොහොතේ අනිවාර්යයෙන්ම ඒ කර්මයමයි කුදිරේ තියෙන්නේ ඒ කර්මයමයි නැවතන පොකදින්නේ. ඒකේ දෙකක් නෑ. එතකොට බොහෝ දෙනෙකුට මේ ලෝකේ සත්‍යන්ත ගරුක කර්ම නැහැ. ඒ කියන්නේ සංකානන්තට කර්ම අකුසල සත්‍යයෙන් කරලා නැහැ. ඊටම කලාතුරකින් කෙනෙක් කරලා ඉන්නේ. ඒ වගේම ධ්‍යාන තියන අය මේ ලෝකේ සාමාන්‍යම විතර වශයෙන් දක්වන ලැබෙන්නේ මාර්ගඵල ආදී ළඟ පොයත් ඉතාමත්ම දුර්ලභයි. එතකොට වැඩි පිළිස්සකට බොහෝ බහුතර සත්ව කොටසයකට මේ ගරුක කර්ම එන්නට හැකියාවක් නැහැ මරණ මොහොතේ. ඒකට ඒ ගැන අපි සලකන්න සැලකිල්ලක් දැක්වීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. හොඳ පැත්තේ ගරුක කර්මයක් කරගෙන ඉන්න එක ඉතාම හොඳයි. ධ්‍යානයක් උපදවාගෙන ධ්‍යානයේ මරණ මොහොත දක්වා උපදීලා පස්සාගෙන යන්න පුළුවන් නම් ඒක ගරුක කර්මයක්. ඒකට එනවා මේ ධ්‍යානසිත මරණ මොහොතේදී ජීවත් වෙවි. ඒ ධ්‍යානසිත නම් බ්‍රහ්ම ලෝකයේ උපදෙවි. ඒ ධානයට අනුව ඒ බ්‍රහ්ම ලෝක නිවන්නේ වන්නේ. එතකොට මාර්ගඵලයක් ලැබලා තියෙනවා නම් එතෙන් දිනම් කිසිම සැකයක් නැහැ. බුදුල තියෙන ආත්මිල සුදුදාමි වෙනවා යටත් සිස්ටම් සෝවාන්වත් වෙලා තියෙනවා. ඒ නිසා දරුක් සංඥාවක් වශයෙන් කුසල කර්ම දරුක දරුක කුසල කර්මයක් වශයෙන් සමාන්විත සිත සිල්ල දරක කොට ගන්න ගැටි කරගෙන තියනවා නම් ඒක සාමාන්‍ය වශයෙන් මුසෙයි එහෙම කරගන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය හොඳයි. ඔතන පැත්තෙන් ධ්‍යාන සිතක් හෝ මාර්ගඵලයක් හෝ ලබන්න පුළුවන් නම් ඒ සඳහා උත්සාහ කරනවා නම් ඒක සාමාන්‍ය මාර්ගය. සමහර වෙලාවට හැම දිනකටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හැම දිනම භාවනා කරලා ධ්‍යාන ලැබෙන්නේ නැහැ. හැම දිනම භාවනා කරාට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ සෝමන් වූ කිසිම කෙනෙකුට දුගතියෙන් ගැලවිලා සිටිනවා කියලා සහතිකයක් දෙන්නට කාටවත් හැකියාවක් නැහැ. නියත ගති පරායන කියලා කියන සෝමන් උච්චේතනයට සුගතියක නියත වශයෙන් උපදින සෝමන් වෙන. ඒ හැර වෙන කිසිම කෙනෙකුට කවදාවත් කියන්නට බැහැ මේකෙන් දසුව සුගතියක උපදිනවා කියලා. බුදුජානක මහසේ දවසක් මම ප්‍රශ්නයක් අහලා දෙන බුදුජානක මහසේගෙන් මේ මුළු ජීවිත කාලය පුරාම කුසල්ම කරතලා ඉන්න පුද්ගලයන් මරුණාට පස්සේ සුභතිය පුබතිනවා කියන ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. නෑ නෑ මම මොකද ප්‍රකාශ කරන්නේ. බුදුදානමන පිළිතුර. ඊළඟට අහනවා මරු ජීවිතේ පුරාම අකුසල කර්මම කරතරා සිටින පුද්ගලයන් මරුණාට පස්සේ දුගතිය පුබතිනවා කියලා කියනවා. නෑ මම ඒක එහෙම කියන්නේ නෑ. මොකද ඒ අපි මුළු ජීවිත කාලය පුරා කියන කුසල කරන ලද කර්ම වලට අනුරූපව නෙවෙයි බොහෝ විට නැවත උපදින්න සිදුවන්නේ මරණ මොහොතේදී ආසන්න වශයෙන් නැතුව කර්ම සන්තෝෂයි. එතකොට ඒ ආසන්න කන්නේ තමයි තාමත් අවශ්‍ය වන්නේ. මරණයේදී යහපත් බන්ධනේ සකසාගත යුතු වන්නේ ආසන්න කන්නේ. එතකොට ඒ කර්ම ඥානෙ ගරුක කන්න බොහෝ සත්‍යයන් නැහැ. ගරුක කන්න නැත්නම් එන කන්න තමයි ආසන්න කර්ම කියන්නේ. ගරුක ආසන්න ආසින්න හටත්තා කියලා මේ කර්ම වර්ග හතර කියන්නේ. ආසන්න කර්ම කියන්නේ මැරෙන්න ඕන්න මෙන්න කියන වෙලාවේදී යමක් සිතිතා කියන, යමක් කියමින් කියන, යමක් කරමින් කියන අන්න ඒ දේ තමයි ආසන්න කර්ම කියන්නේ. රුකාසන ආසින්න කියන්නේ මුළු ජීවිත කාලය පුරා කරලා පළපුරුදු වශයෙන් කරලා කරලා පුරුද්දක් වශයෙන් තියෙන සම්මත ආසින්න කමයක් වශයෙන් ඉන්නට පුළුවන්. එහෙම නැත්නම් කටස්සා ගැන මේ ජීවිතේ සමහරට එකවරක් දෙවරක් ප්‍රතිපන්නයක්. නැත්නම් සංස්කෘත බලයක දී කරපු කර්මයක් ඉදිරිපත් කරන්නට පුළුවන් මේ තමයි කර්ම න්‍යාය. ඒ නිසා මේ ආසන්න කර්මය හොඳට පවත්වාගෙන යන්නට ආසන්න කර්මය හොඳ එකක් කර ගැනීමට මුළු ජීවිතේ මැරෙන මොහොතේ ඒක ඉස්සරහින් පුරුදු වුණා කියලා තියෙනවා. ඒකට තමයි මැරෙන මොහොතේදී කරන්නත් පුළුවන් අනේ. පරිභාවිතාවකින් පොදු දුහුණු කිරීමකින් තොර ඒක මරණ මොහොතේදී කරන්නට යන අවදාන සාගත තත්ත්වයක්. එතකොට මේ ධර්මපාසන අන්තිම කටත්තා කියන කර්ම වර්ග හතර මරණ මොහොතේදී උද්දපත්තන කර්ම න්යාමයක් වශයෙන් ප්‍රකාශ කරලා තිබුණාට පොත්පත්වල ඇත්ත වශයෙන්ම මරණ මොහොතේදී නැවත ඉදීම සිදුවන්නේ ආසන්න කර්මයෙන් තමයි. ඒ කියන්නේ දැන් අපි හිතමු ධර්ම කණයක් කැමති කෙනෙක් කරලා තියෙනවා කියලා. අපි සංහාරි කුසලයි. මේක මරණ මොහොතේ ජීවත් වෙනකොට ඒක මරණ මොහොතේ සිදුව කන්නේ මරණ තොන්නෙන්න අවස්ථාවේදී ආසන්න අවස්ථාවේදී සිදුපත් වූ කන්නේ. ඒකට ඒ ධර්ම කණයක් සම්පන්න කන්නේ කියලා. අද සමාජීයන කර්ම ඉදින්දා ජීවිතේ පුරා කරලා තියෙන කුසල අකුසල කර්ම. ඒ අකුසල කර්ම මරණ මොහොතේදී සිහිපත් වෙනකොට ඒ අකුසල කර්ම මරණ මොහොතේදී ආසන්න කර්මයක් බවට පත් වෙනවා. ඒ මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක අදකින් නැතිව ආසන්න මරණ මොන්න මෙන්න අවස්ථාවේදී ප්‍රතිකර්ම ආසන්න කර්ම. වහන්සේටම පටස්ථාපන්නයක් කියලා තව දීභය විහාර කලවයි කවර භයක විහාර කරන ලද කුසලයි අකුසල කර්මයක්. ඒක සිහිපත් වෙනවා. ඒක සිහිපත් වෙනකොට ඒක මරණ මොහොතේදී ආසන්න වශයෙන් ආපෝ පටස්ථාපන්නයි. මේ විදිහට අපි හරියට බලනකොට මේ කර්ම ඥානය මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණත් මරණ මොහොතේදී නැවත ඉදීම සිදුවන්නේ ආසන්න කර්මයට අනුව තමයි. ඒක මේ මගේ අදහසක් මේ පොත්වල තියෙන අදහසක් නෙවෙයි. එතකොට මේ මරණ මොහොතේදී ආසන්න කර්මය එන්න පුළුවන් මේ කර්මය කර්ම කර්ම නිමිති ගත නිමිති කියලා තුනක් ඉදිරිපත් කරන බව පොත්වල දක්වා දෙනවා. එනම් සායුත් වශයෙන් එහෙම අපි දැකලා තියෙනවා සමහර අයම කියන මරණ මොහොතේදී ආදී. ඒ කියන්නේ සමන් කරන කර්මයේම සිහිපත් වන්නට පුළුවන්. ඒකට සාසන්න කර්මය වෙනවා. අන්න. නැත්නම් මේ කර්මයට ගත්තු ආන්දය ආත්මයෙන් කියන කර්ම නිමිත්තා අපේ බුදුන් වහන්සේට ගියා. මම මං සහ පොළයට ඒකවල අපිට සමාජ බුදුන් වහන්සේට දෙන නැත්නම් මල් සහ දෙන කර්මයෙන් බඳු නිමිති. ඒ වගේ නැත්නම් අපි ඉඳලා සතේකට ගියනේ පීඩාවක් කළා මරණය පස්සට ඒකත් සමාජයේ මරණය පස්සට සම්පූර්ණ මරණයට මරණයට දත්තා ආයුධ ආදී අන්නේ වෙන දෙයක්. ඒ කර්ම නිමිත්තක් වශයෙන් ඒ මරණ මොහොතේ සිහිපත් ඒක කර්ම නිමිත්තක් වශයෙන් මරණ මොහොතේ සිහිපත් ඒක මරණ මොහොතදී ආසන්න කර්මයේ බවට පත් වෙනවා. පරිවර්තනය වෙනවා. ඊළඟට ගති නිමිත්ත කියලා එකක්. සමහර විට මරණ වේලාවට අපි උපදින තැන පිළිබඳ නිමිත්තක් සතහනක් මනසට පේනවා. බොහෝ අය ගින්දරෙන් පිච්චෙනවා පිච්චෙනවා කියලා කියලා ඉන්නවා මම දන්නවා. සමහර අය කියන ඔන්න අපේ අම්මා ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ ලෝකෙට ගෙනියන්න සූදානම් වෙලා ප්‍රේත වෙන ලෝකවලට. ඒ නිමිත්තක් වශයෙන් දැක්නේ මම තමන් උපදින ස්ථාන. ඒ නිමිත්තක් වශයෙන් දැක්නේ වෙන එකත් ඒ කර්ම නිමිත්තක්. ආසන්න වශයෙන් මේ මරණ ඔන්න මෙන්න ඒක පහළ වෙනකොට ඒක ආසන්න කර්මයක්. බාටපත් වෙනවා. මොකද ඒ වෙලාවේ ඒ වෙලාවේ මේ මලින් දොන්න මෙන්න කියන අවස්ථාවේ ඒක පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙනවා. නැත්නම් වචන ඇති වෙනවා. පිළිබඳ ක්‍රියා ඇති වෙනවා. අන්න කර්ම බවට පරිවර්තනය වෙනවා. මේ අනුව කාරක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටස්සා කර්ම කියන කවර කර්මයක් පිළිපත්වනත් ඒක ආසන්න කර්මයක් බවට පරිවර්තනය වෙනවා. කර්ම කර්මනිමිති ගතිනිමිති කියන ඒවා කවරක් දෙයකට නම් මරණ මොහොතේ ඒකත් ආසන්න කර්මයක් බවට පත් වෙනවා. මේ අනුව අපට තීරණය ගන්න පුළුවන් මේ වශයෙන් ආසන්න කර්මයෙන් තමයි නැවත කෙනෙක් මතුපදින්නේ මරණයට පස්සේ කියලා. එතකොට ඒ ආසන්න කර්මය හොඳේ කර්මනම් හොඳ තැනක උපදින නරක තැනක නරක තැනක උපදිනවා. මේ ආසන්න වශයෙන් ඇති වෙන කර්මයට තමයි අවසානයේ මරණයට උන්නමින් කියන තැන ඉස්සෙල්ලා පහළ වෙන ඒ ආසන්න කර්මයට තමයි කර්ම විඤ්ඤාණ ඥානය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒකට කියන්නේ කර්ම විඤ්ඤාණ කියලා. මැරෙන්න මැරෙන සිට චුතිසිත. ඒ කියන්නේ මේ බහුවේ ඉස්සල්ලාම අපි මාතෘකේ කිසිම ගන්නකොට ප්‍රතිසන්ද විඤ්ඤාණයක් ආවා. ඒක පිටක් ඇති වෙනවා. මේ ප්‍රතිසන්ද විඤ්ඤාණ සිටේ මුත්‍යෙන් තුනක් තියෙනවා. ප්‍රතිසන්ද විඤ්ඤාණය ගෙනදෙනවා. ඊළඟට භවාංග සිට වශයෙන් ඒක ක්‍රියාත්මක වෙලා මේ බහුවේ දිගින් දිගට පවත්වාගෙන යන්න උපකාර කරනවා. මේ ජීවිතේ පවත්වාගෙන යන්න උපකාර කරන තුන්වෙනි ක්‍රියාව තමයි මැරෙන මොහොතේදී චුති ක්‍රියාව සිදු කරනවා. ඒක චුති විඤ්ඤාණ. එතකොට අපි අපි මරණයට මරණ එක චිතවන්නේ මේ ඊයනේට අවසාන චිතවන්නේ අපි උපදිනකොට උපදිනකොට පහළ වූ මනසයන් වශයෙන් කතා කරන ප්‍රසවිතයි. ඒකකින් නෙවෙයි නැවත දැනක උපදින. ඒ කියන්නේ මරණ විට අවසාන වශයෙන් පහළව චුතිසිතින් නෙවෙයි නැවත දැනක උපදින. එහෙනම් මනුෂ්‍ය මනුෂ්‍ය වශයෙන් උපදින. මොකද මනුෂ්‍ය චුතිසිත උපදින සිතම චුතිසිත වෙන්නේ උපදින කුසල්සිතකින් මේ කුසල් විපාකයක් වශයෙන් ඒකම උපදින. ඒක නිසා ඒ චුතිසිතට ඉස්හාමත්ම ආසන්නව පිහිටි කර්මයක තමයි ආසන්න කර්මය තමයි කර්ම විඥානය කියන්නේ. මෙන්න මේ කර්ම විඥානයට අනුකූලව තමයි කෙනෙක් සුගතිය කොහොම දුගතිය උපදින්නේ. මේක තමයි සිද්ධාන්තයේ සිද්ධාන්තය කියන්නේ මරණකොට කෙනෙක් උපදින ආකාරය සිදුවන ඇති. මේකදී මරණකොට කෙනෙක් නැවත උපදීම සිදුවන්නට හේතු තියෙනවා. හේතු මෙතන තියෙන්නට ඕන. නැතිද දිනලා කෙනෙකුට හේතු නැත්නම් උපදින්නේ නැහැ. ඒක ගැන අපි කතා කරන්නට යන්නේ. එතකොට අපි කොහොමද මරණ මොහොතේදී සුදසත සාගතය දුවන්නේ? ඇයි මරණ මොහොතේදී දුගතිගාමී වන්නේ? අපි මරණ මොහොතේදී සිත සකසාගත යුතු වන්නේ දුගතියෙන් මත්මදීමට සුගතිගාමී වීමට. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි කිසියෙක් දුගතිගාමී වෙන්නට කැමති නැහැ. ඒකෙන් මත්ම දෙන්නටයි මේ මරණ මොහොතේදී සුගතිගාමී. කොහොමද මරණ මොහොතේදී දුගතිගාමී වන්නේ? දුගතිගාමී වන්නේ අර ආසන්න වශයෙන් පහළ වූ කර්ම විඥානය ලෝභයෙන් උතුණා, ද්වේෂයෙන් උතුණා, මෝහයෙන් උතුණා ආශාව තරහාදී සම්පූර්ණලා තියෙනවා නම් නියත වශයෙන් දුක තියෙනවා. දුක තියෙනවා. මේ කර්ම විඥානය ආසන්න කර්මය අලෝභ දෝෂ සමෝහණින් නිකනම් නැත්නම් කුසල පාක්ෂික නම් හේතු වශයෙන් සුපතිකා වෙනවා. ඒකයි එතන තියෙන සත්‍යය. ඒක මෙතනදී බලවත් වූ කුසල කර්මයක් හෝ බලවත් වූ අකුසල කර්මයක් වශයෙන් ආසන්න කර්ම ඉදිරිපත් වුණොත් ඒ දණ්ඩබ්බ කියන සත්‍යවලට පත්වන්න පුළුවන් මනසෝ කියන්නේ ආනන්දබ්බ හදත්තේ පත්වන්න දෙයක් තියෙනවා. ඒක නිසා මරණ මොහොතේදී ඔය අවස්ථා තුනක් තියෙනවා. ඒක කුසල දුකේ පැත්තට යන්න පුළුවන්. නැත්නම් සුභකේ පැත්තට යන්න පුළුවන්. අර සුභකේ දුකේ දෙකම යන්න තරම් ප්‍රබල කුසල හෝ අකුසල කර්ම සත්‍යයක් අනුවිඥාන සත්‍යයක් නොමැති කෙනෙක් නැරෙත් එහෙම අර ධම්මබ්බය කියලා කියන අර අන්තබ්බය කියන සත්‍යයට පත් වෙනවා. බුදු ජානනාථේ සූත්‍ර වාචිකව සඳහන් කරලා තිබෙනවා. ඒක කතාවක්. එතකොට මේ මරණ මොහොතේදී අපි ධම්මබ්බය කියන්නේ අපි දුගතිගාමී වෙන්න බෑ. අපි සුගතිගාමී වන්න ඕනේ. එදිනෙන සුගතිගාමී වන්නට නම් මරණ මොහොතේදී සිත තුළ කුසල් සිතුවිලි ඇති වෙන්න ඕන, බැඳීම් වලින් ඈත් වෙන්න ඕන, ඇලීම් වලින් ඈත් වෙන්න ඕන, ගැටීම් වලින් ඈත් වෙන්න ඕන. ඇලීම්, බැඳීම්, ගැටීම් මේවා ඇති වුණොත් එනවා ඒකවත් වෙන දුගතිය දුක දෙනවා. සමාජයේ ජීවිතය දායකත්වයෙන් මරණය දාලා දෙවටියක උපදින්න පුළුවන්. සමාජයේ සමන්තුසාර මහදයාවට දරුවෙකුට ගෙයක් දෙනක් ඉඩකඩම් ආදී යම් කිසි දේශනකට ආශාවක් ඇති වුණොත් මේ අවස්ථාවෙම ප්‍රේතයන් ලෝකවල උපදිනවා. ඒ වගේම සමාජ යම් කිසි එකකින් තරහකට පහළ වෙනවා කියන්නේ සමාජ ශරීරයේ දුක් වේදනා විඳිනා ගන්නවා නම් සමාජයේ දුක් වේදනාව කියන තරහකට සමාජය තියෙනවා. නැත්නම් සමාජයේ තරහකාරී කවදාවත් තරහ කරපු නැති තරහකට නැති මිනිහෙක් කියන තරහකට සිදුවන්නට පුළුවන්. ඒකෝට එවැනි තරහකට යනවා මලයක් සංගීතත් වලට දුබටි ගාමී සත්වෝ බවටපත් වෙනවා. ඒක නිසා අපි මරණයේදී සිත සකසා ගන්නට මුලින්ම හැම දවසම පුරුදු පුහුණුවන්න ඕනේ. පුරුදු පුහුණුවීම කලේසවන්නේ මෙන්න මේමයි. අපි මරණය නියතෝ ධර්මය ජීවිතය අනියතෝ ධර්මය කියන කරුණ දන්නවා. නියත වශයෙන් අපි මැරෙනවා කියන කාරණාව නොදන්නා කෙනෙක් නෑ. ඒක නිසා හැමදාම සිහිපත් කරන විනාඩි 5ක් පමණ අඩුම වශයෙන් මගේ ජීවිතය ඒකාන්ත වශයෙන් අනිත්‍යයි, මරණය ඒකාන්ත වශයෙන් අනිත්‍යයි. මගේ ජීවිතේ කාන්තෙන් අනිත්‍ය මරණය නිත්‍ය ජීවිතය අනිත්‍ය මරණය නිත්‍ය ඒක තමයි පැහැදිලිව දන්නා කරුණ. මේ මරණ වෙලාවේදී අපිට මේ සියල්ලම අතහැර දාලා යන්න තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. තමා කොච්චර ආශාවෙන් ආදරෙන් මුතියක් තමන්ගේ දරුවෙකුට හරි මොන කෙනෙකුට හරි නැත්නම් තමාකට කොයි දෙයකට හරි කොයි තරම් ආශාවකින් කොයි තරම් බැඳීමකින් කොයි තරම් සංහාරකින් කිසිම නිකාශයක් නැහැ වෙන කරන්නේ දෙයක් නැහැ අතරින් තියෙනවා. සමාජ ජීවිතයේ අතහරින්නට වෙනවා. සමාසත දේවල් සියල්ලම අතහැර යන්නට වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මේවා කෙරේ ඇලීමක් බැඳීමක් ඇති වුණොත් එහෙම ආස්තාවක් ඇති වුණොත් එහෙම ඒකාන්ත වශයෙන්ම සමාධියට ගාමී වෙනවා. ඒක නිසා හැමදාම සිහිපත් කරන මගේ මරණය නිසයි ජීවිතය අනිසයි මේ මැරෙනකොට මට මේ සියල්ලම අතහරින්නට සිදුවෙන එක සිදුවෙන වෙන කරන්නට මට කිසිම දෙයක් නැහැ වෙන විකල්පයක් නැහැ. ඒක නිසා මම මේ සියල්ලම දැන් අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා විනාඩි 5ක් යහපත් අඩු වශයෙන් අතහරින්න පුළුවන්. ජීවිතය අනිත්‍යයි, මරණය සාන්තයෙන් අනිත්‍යයි, මරණ කොට සියල්ලම අතහරින්න ඕන. ඒක නිසා මම මේ සියලුම දේවල් අතහැරලා මගේ ජීවිතේ ගැන ආසාව තියෙනවා නම් ඒක අතහරිනවා. ආසාව තිබුණාට මැරෙලා නැමෙන්න බෑ. ඒක ආසාව තිබුණාට අතහරින්න වෙනවා. සමහර සතු උල්ලාසය කරන දෙමව්පිය සරද සහෝදර සාන්තස් භාග්‍යවාදී සෑම දිනක් අතහරිනවා, අතහරිනවා, අතහරිනවා. ඒ වගේම සමහර සතු දේපල සියල්ලම අතහරිනවා. මේ සියල්ලම මම අතහරිනවා, අතහරිනවා, අතහරිනවා කියලා අතහරිනවා. අතහැරලා සිටින සිත දිහා බලන්න. බලනකොට යම් කිසි සිතිවිල්ලක් සිතට ආවනම් ඒකත් අතහරිනවා. මේ අත්හරිනවා අතහැරලා. ඊළඟට ඒ තවත් සිත දිහා බලන්න ඊළඟ පාසල. මේ කියන්නත් නැහැ. එන්නේ ඉන්න සිතුවිලි කවරක් කියලා. හොඳ එකක් කියන කුසල් කියලා ඒකත් දැන ඒකත් තේරෙනවා කියලා තහරින්න. මොකද මේ කුසල් හොඳයි හොඳයි කියලා උපාදාන කරගෙන ඒවා සිහිපත් කර යන්නත් එපා මේ අතහැරින්න කරන අවස්ථාවේදී. මොකද ඒකෙන් අපි සංහාරයෙන්ට උපාදාන කරලා තේන ඒකත් අපිගේ සංස්කාර ගමන දිග්ගැස්වීමට හේතු වෙනවා. ඒක නිසා අතහැරීම සාමත්ම අවශ්‍යයි. කුසල් සිතක් හරින නැහැ. මට වැඩ නැහැ මේක අතහැරින්න කියලා තහරින්න. අපහාසිතක් ආවත් අතහැරින්න. අතීතේ ගැන සිතක් තුනක් අනාගතේ ගැන ගැන සිහිපත් වුණත් අසමානිය ගැන සිහිපත් වුණත් අතහරිනවා. සමානයේ වේදනාවක් ඇති වුණත් මේ වේදනාවත් මම අල්ලන්නේ අතහරිනවා අතහරිනවා කියලා අතහරිනවා කියලා අතහරිනවා. ඒ විදිහට මේ සියලුම ධර්මයන් අතහරින්නට පුරුදු කරනවා. ආශාවක් නෑ තරහක් නෑ සියල්ලම මදහස් සිටින් යුතුව අසහන. ඇත්තෙන්ම මරණ මොහොතේ පස් මරණ මොහොතේ පස්වන විට මේ විදිහට හිත භාවිතා කරලා පරිභාවිතා කරලා කුරුදු කම කරගෙන සිටින කෙනෙකුට කිසිම දෙයක් නැතුව කිසිම ඇලීමක් නැතුව කිසිම බැඳීමක් නැතුව කිසිම තරහක් නැතුව අසහනින පුළුවන් ශක්තිය ලැබෙනවා. මොකද පුරුදු භූමිය ලැබෙන ඥාතින පඤ්ඤාත් ඒක මම නිතර නිතර නිතර නිතර පුරුදු කරනවා කරලා තියෙනවා. අපේ ලෝක සත්‍යය මිනිස්යාගේ අනිත් සත්‍යය හරියන්නේ නැහැ කටයුතු කරන්නේ ආසාවෙන් බදාගෙන ලෞකික දේවල් වලින් පැතිලි පැතිලි ආසාවයි තරහයි ඒගොල්ලන්ගේ ජීවිතේ පුරා තියෙනවා. නිදා ගන්න කාලේ හැර අනිත් සෑම කාලයකම ලෞකික දේවල් වලින් ගැලවිලා සිටිනවා. සමහරට නිම්බුදු පවා සුගුණයෙන් පවා දකින්න වෙන දේවල්. මුළු ජීවිතේ පුරාම එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයේ කියනකොට දැනුමෝතේ එකපාරට සිත සකසා ගන්න ඉන්න පුළුවන් වෙයි කියන කාරණාව හිතා ගන්නට බෑ. අහම්ම සිදුවන සිදුවීමක් වලින් තමයි මරණයේදී එහෙම කෙනෙකුගේ සිත හොඳ තත්ත්වයකට පත් වෙන්නේ. ඒකයි අර මරණයට පස්සේ දුබෙන් දුබතිලා සාමි විනාය වැඩිවන්නේ. මේ විදිහට සිත නැමේ සකසාගෙන සකසාගෙන හැමදාම පුරුදු කරගෙන හිටියොත් එහෙම මේක වශයෙන්ම කෙනෙකුට සුබතියක උපදින්න පුළුවන් ශක්තිය ලැබෙන මරණ වේලාවේදී මම මගේ ජීවිතේ කෙරේ ආසාවක් නැරෙන එක නැරෙන්න සිදෙනවා අත්හරිනවා කියලා හරිනවා. සමා දරුවන් සවල්ද සවල්දෙන් ආදී හිතමුත්සාගුන් අත්හරිනවා ධර්ම සුබ දේකලත් අත්හරිනවා. ගිය ආත්මයේ සිටපු ඔක්කොම දේවල් අපි අත්හරිනවා න්යායේ. ගිය ආත්මේ දෙමව්පිය සවල්ද සවල්දේ හිතන්නේ අපිට සෑමදායක මිත්‍රයෝ අපි අපි දැන් මනුස්සයන් වශයෙන් හිතේ කියලා තමන් ප්‍රතිචය භාර්යාව වගේ දරුවෝ විචාර දරන දරන උදකන මාරි තිබුණා කියන්නේ මේ ඔක්කොම දේවල්. එහෙම පිටින් කිසිම දෙයක් දෙන්නේ නැතුව සියල්ලම අතහැර දාන යන මේ අදේ වුණාට මොකද වෙන්නේ? මෙතන යනකොට මේ අපිට යනවා කිසිය කිසිමක් අරගෙන යන මොකක් කරන්නේ මේ ඔක්කොම ගියාන්නේ පැත්තකින් කියලා ආවන්නේ මේ ආත්මික පැත්තකින් කියලා යන්න සිදුවන. මේක තමයි සත්‍ය තාත්වතාවත් මේක තේරුම් ගන්න. මේක දීර්ඝ කාරණාවක් නේ මේ සියල්ලම කියන පැහැදිලිව අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේ සියල්ලම මට පැහැදිලි වෙන මේ වගේ ගැඹිලා හිතියොත් ආසාවෙන් තියෙන සංනාවෙන් කියුත් අපි දුගතිය වලටයි ඇඳගෙන වැටෙන්නේ. ඒ දුගතිය ඇඳගෙන වැටුණාට පස්සේ අපි මේ ආශා කරන ආදරය කරන පුතා කියන දුව කියන භාවය ගැන ඔය කිසි එදාට අපේ දුකතියේ දුකින් කොටසක් අත්දකින්න දෙන්නේ අපි මේ දුක අත්දකින්න දෙනවා ඒක නිසා තේරුම් ගන්න මේවා එකක්වත් අපිට මේ සත්‍යන් මේ ආසාවෙන් අල්ලගෙන බදාගෙන ඉන්න තුලින් අපිට කවදාවත් යහපතක් නෙවෙයි මේ අපි දුකේ යන දමන්නේ ඒක නිසා මේක අත්හරින්න ඕනේ කියන අදහසේ පිහිටලා ඒ අවබෝධයෙන් යුතුව හැම දවසම විනාඩි 5ක් 10ක් විතර ඒ ආකාරයෙන් කරන්න ඕනේ මේකෙන් කාලය වැඩි වෙන තරමට හොඳයි. එහෙම පුරුදු පුහුණු වෙච්ච කෙනාට පහස් වෙන සියල්ලක් හරියට පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ ඒකෙන්දා ජීවිතේ වැඩ කටයුතු කරන විට මේ ඔක්කොම දුක් සංවේගින දෙනවා දුකටි ගාමී උපදීමට හේතු වෙන ඒක නිසා උඹලා මේ කිසිම සැලකිල්ල බලුත් නැහැ උඹලා මට දුක ඇති කර දෙන්නට හේතු වෙන ධර්ම කියලා එහෙම කතා කරන කියන හිතන එක වැරදි. අපි ඒකට කලින්සෙම කතා කරන්නේ ආදරයෙන් කතා කරනවා ගරුත්වයෙන් කතා කරනවා සැලකේ දක්වනවා කරන්න පුළුවන් හැම කාර්යයක්ම ඉස්සතම ඉෂ්ට කරනවා. නමුත් අවබෝධයෙන් යුක්ත කරන්නේ මම ඉස්සර තරුණ කාලේ අවුරුදු 20 22 කට කාලේ ඉස්සරහින් ගෑන් කෙනෙකුයි දාන තරුණ කෙල්ලෙකුයි යනකොට මම බලන්නේ වාචක අම්මතියක්. මේ කෙල්ලෙක් මේ තත්ත්වයට පත් වෙනවා නේද කියලා. ඊට පස්සේ දින කාලයක් යනකොට මාවුත් දෙකක් විතර යනකොට ওই විදිහට බල බල දැන් අවුරුදු 10 20 කට කරපු දෙයක් මම කියන්නේ. එතකොට මේ තරුණ කෙල්ලා ඉස්සරහට එනකොට මම කියනවා මේ මම යම ලෝකයට ඇදගෙන යන්න යම දූතිකාවක් කියනවා. මෙන්න මම යම දූතිකයට ඇදගෙන යන්න යම දූතිකාවක් කියනවා. දැන් මේක මට අවුරුදු 5 10 යනකම් පුළුවන්. ඩක්ක තේරුම් ගත්තා මේක මට දේශ සහගත සිතක් හා සංකල්ප වෙලා යන්නේ කියලා. මොකද ඒක කුසල් සිතක් වශයෙන් ආවට දේශ සහගත සිතක් වශයෙන් ආවේ. ඊට පස්සේ මම ඒක තාක්ෂණය ගියා. මොකද මේක වංචනික ධර්මයක්. ඒක රවටන ධර්මයක්. ප්‍රකල්පයක් පස්සේ දේශයක් මෙන්න මේ විදිහට අපි මේ මරණය ගැන අතහැරීම නිසා දේශ සහගත සිතක් වෙනද පුළුවන් ප්‍රකල්පයක් පස්සේ මේක තේරුම් ගන්න. තමන්ගේ දරුවෝ නිසා තමන්ට බුදුපදාමියෙන්ද වෙනවා කියලා දේශයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ කාර්ය යාන වාහන ගමන් දරවලා ආදී පිළිබඳව ඒවා පිළිබඳ දේශ සිතක් ඇති වෙනවා. ඒක අපිට ගන්න සුදුසු නෑ. අපි ඥාණයෙන් කටයුතු කරන ඕනේ කටයුතු කරන කටයුතු කරන කෙනාට පහසෙන්න මේක ලක්ෂණ සුභකීක උපදින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අන්න එහෙම කටයුතු කළොත් වෙන කිසිම සැකක් නැතුව තමයි පුළුවන්. අ මොන දෙන්නත් මරණයේදී බයක් නැතුව මුහුණ දෙන්නට පුළුවන් මරණයට. මරණයයි. හැබැයි මේකෙන් අදහස් කරන්න පුළුවන් මේක 100%ක්ම අපවන ක්‍රමයක් නෙවෙයි. මේක 100%ක්ම ගැන දෙකක් දෙනවා කියන්නේ. එහෙම නෑ. මාගේ සෝවන් වෙච්ච නැති කෙනෙකුට කවදාවත් දුගතියෙන් දෙවිලා ඉන්නවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ කියලා. සුබතිගාමී වෙනවා වෙනවන්න කියලා කියන්නට පුළුවන් කමක් සත්‍යයක් නැහැ කියලා. ඒක නිසා මේ විදිහට කටයුතු කරන්නේ අපිට අර තියෙන අවධානය 80ක් අනුවකට අඩු කරගන්නන්න පුළුවන්. දුගතියට යන අවධානය. නමුත් සියයට 100ම අඩු කරගන්න බෑ. සියයට 100ම අඩු කරගන්න නම් නියත වශයෙන්ම සෝවාන් වන්නට ඕන. ඒ සඳහා භාවනා කරන්නට ඕන භාවනා කරන සෝවාන් වෙන්නට ඕන. ඒ මොනොත් නම් නියත ගති කරායන නියත සම්බෝධි කරායන කියලා වචන දෙකක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සෝවාන් වෙන නියත වශයෙන් සුගතිය ප්‍රඥා සෝවාන් වෙන නියත වශයෙන් චිතු මාර්ගඵල ලබනවා කියන එක යද. එහෙම කළොත් තමයි නියත සීයම් අපට සහතික වශයෙන් සංකේයන්නට පුළුවන් වන්නේ අපේ බුද්ධ තියෙන අත්මොබිලා සුතුමේ කියලා. එහෙම නැත්නම් මේ විදිහට කටයුතු කිරීමෙන් අපට සම්මද්දවට සැනසීමේ සැනසීමකට පවත් ගන්න පුළුවන්. අපි මරණයට සූදානම් වෙලා ඉන්නේ. අපි මරණයට සූදානම් සකසා ගන්නට පොදු පොහොන වෙලා තියෙන එක. මෙහෙම පොදු පොහොන වෙලා හිටපු කෙනෙකුට උනා අන්තිමේදී මරණ මොහොතේදී කොයි විදිහට ඒක ක්‍රියාත්මක වෙයිද කියන එක කාටවත් කියලා තීරණය කරන්න බෑ. කොච්චර හොඳට හොඳට හොම කරගෙන කරගෙන හිටියත් මරණ මොහොතේදී මොනවා වෙයිද දැන් මම හදන්න මාත් එක්ක ගියා මේ වයන්දී බොරලේ දෙකම වශයෙන් කටයුතු කරේ මාත් එක්ක අභිධර්ම ඉගෙන ගත්තා රණසිංහ කියන මාත්මේ අභිධර්මයේ ඉගෙන ගන්න සම්මාන මහානලත් අභිධර්මයේ කියන්නේ ඒකේ මුළු ජීවිතේම තනිකරම කුසලයක්. ඉතින් කියන්නේ අභිධර්ම කරන්නේ අභිධර්ම දාසේ කරන්නේ බිනර්ණ විද්‍යාවලට. ඒකත් එක්කලා තිබුණා කියලා කෙනෙක් තමා මුතින් කියලා ඒ තාමිලෙන් නලකා කරපුවාම මරණ වේලාවේදී කාටද අභිධර්ම කොට දුන්න මේ නියමකට ගෙනත් දුන්නේ නේද කියලා අන්තරා හිතක් පානවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා සිතක් කොටරාවට දෙලොවදී දෙකම ඉස්සෝකයක් පානවා. ඉතින් ඒ දෙක නිසා මම ඒකලෝකයේ තිබුණා මම මේ කතාව කියේ මුළු ජීවිත කාලය පුරාම අපි පිට සකසාගෙන සකසාගෙන හිටියත් සෝවාන්ුනේ නැත්නම් මරණ මොහොතේදී මේ විදිහට පිට ක්‍රියාත්මක වෙයි කියන එක කියන්නට සියයට සියයක්ම සහතික කරලා කියන්න අපහසුයි. මම මේ කියන්නේ තරමද්දරට හෝ සිත සකසාලට හැකි ආකාරය නියත වශයෙන්ම සකසා ගන්නට නම් නියත වශයෙන්ම සිදුවේ උපදින්න සෝවාන් ජීවිතමයි ඕක කවදාවත් දුක තියෙන්නේ නැහැ ඒක කාලයකයි. ඒ බුද්ධ ඥානන් වහන්සේ ඉන්න කාලේ මහා නාම සේවා රජෙක් හිටිය සාක්‍ය රජෙක්. ඉතින් මේ රජු රතෝවාම රජෙක්. බුදුරජාණන් වහන්සේ විවිධ කන්න වැඩ කරනවානේ මහා නාම ජනසෝතය කියන සංගතයයි. දැන් ඉතින් මේ වැල්පිකාරයන්ට දඬුවම් නියම කරනවා කල්පෝලහල් නියම කරන යනවා ඊළඟට අන්තප්පේ සමෝධයෙන් ජීවත් වෙනවා මේ දේවල් කරනවා ඉතින් දවස මයාට කල්පනා වුණා අනේ මම මේක කරන්නකොට මැරුණොත් එහෙම කොහොමද වෙන්නේ බුදුතියන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ කරුණ සැලකලා බුදුරජාණන් වහන්සේ මම දැන් මේවා කරනවා මට මේවා නොකරත් බෑ රාජ්‍ය සංකාරයන් කරනකොට මේ ඔක්කොම කරන්න යනවා දඬුවම් දෙන්නත් වෙනවා මේවා කරන්නත් වෙනවා මේවා කරන්නත් වෙනවා කල්පෝලහල් සංසිඳවන්නත් යනවා රටේ අභිවෘද්ධියට කරන්නද තියෙන්නේ මොකද කොහොමද මේවා කර කර ඉන්නකොට මැරෙන්නත් එහෙම එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා මා බාහයි මා නාම මා බාහයි මා නාම දිවෙන් දෙපා මා නාම දිවෙන් දෙපා ඔබ ධම්මයේ දැකලා තියෙන්නේ ඔබ ත්‍රිවද්ද රත්නත්ේ ස්ථාවර පිහිටලා තියෙන ඒක නිසාම කවදාවත් ඔබ සිය උපදින්නේ නැහැ මොකද සෝවාන් වෙලා ඔහු ඒ සෝවාන් වෙලා හිටපු නිසා ඒ ධම්මයේ සියද සියම් හදවතින් දැකලා තියෙන්නේ ඔහු ඒ කාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ධම්ම රත්න සංගරත්න සංස්කාරේ පුරාම තියෙන මනසේ වඩාත් සාමස්තන්න යුතු දෙයක් බාටපත් වෙලා තියෙනවා. අනිත් අයගේ සම්මාගමනවා නෙවෙයි. ඒක නිසායි මුඛ්‍ය වශයෙන් සම්මාගමනේ පස්සෝ කියන නිසා ඔබ බලන්නට දෙයක් නැහැ කියන්නේ. එහෙම දිනවෙ ඉන්නතන සෝවාන් වන්නට ඕන. එහෙම නැතුව බෑ. එතකොට මේ දක්වා කියන ධර්ම වල කරුණා ප්‍රතිසාරාංශය මේකයි. මරණ මොහොතේදී සුදු කරසා ගන්නට අපි ඉගෙන ගන්න ඕන. මරණ මොහොතේදී කර්මයෙන් නියාමයක් වෙන ගරුක ආසන්න ආදින කටස්සා කියලා. ඒ වගේම පොත්පත්වල දක්වා තිබෙනවා මේ කන්නෙමික ගති නිමුත්කන කන්නේ කන්නෙමික ගති නිමුතියලා ඉන්නට පුළුවන් කියන මේ කවරක් ආවත් මරණ මොහොතේදී එක ආසන්න කර්මයක් වඩපත් වෙන මේ ආසන්න කර්මයට අපි කියනවා කර්ම විඥානය කියලා. මේ කන්න විඥානයේ තමයි තමයි නැත්නම් පොතබිමේ කියන හොඳ කෙනෙක් නැත්නම් නරක කෙනෙක්. ඒක නිසා මේ දේ අපේටෙන් තේරුම් ගත යුතු වන්නේ මේ කර්ම විඥානය යහපත් කරලා තියෙන්නේ කෙසේද කියන කාරණා. ඒ සඳහා තමයි ඉතින් ඒ වෙලාවේ එක කරන්නට බෑ මේ ජීවිතේදී පුරුදු පුහුණුවන්නට ඕන. පුරුදු පුහුණුවන එක තමයි මරණය නියතයි ජීවිතය නියතයි කියලා සිහිපත් කරලා මරණයදී මේ සියල්ලම අතහරින්න දානන්නට අතහැරලා යන කිසිදු බව අවබෝධ කරගෙන සියල්ලම අතහරින්නට පුරුදු පුහුණුවන එක. මේ අතහරින්න පුරුදු පුහුණුවන කෙනාට මරණ මොහොතේදී සියල්ල අතහරින්න පුළුවන්. අපි හිතමු අර මාංශයේ උදාහරණයක් අර හාමුදුරුවෝ නම් සිංහ හාමුදුරුවෝ සම්සිංහ වෙනවා. ඒ හාමුදුරුවෝ අර අභිධර්ම පොත්වල තියෙන බැඳීම අත අතහරින්න කියලා මේකත් මම අතහරිනවා කියලා නම් මේ හේතු ලෝකෙ පදින්නේ අතහරින අතහරින අතහරින වැඩන්නේ අර සීපච්චල සූපච්චල පොඩි වෙච්ච කෙනාට අතහරින්න පුළුවන් නමුත් මේක සියයට සියයක්ම සහ පිටක් දෙන කමක් නෙවෙයි මේ අනුසමතේ උපදින්න සියයට සියයක්ම සහ පිටිය ලැබෙන සෝම දෙනින් සමනයි තමයි සස්සෝවන් වෙන සඳහා උත්සාහ අර පුස්තක කටයුතු කරන දෙයකයි මේ දක්වා කියන ධම්මවල ප්‍රතිස්ථාපනය එනයි එහෙම කල්පනා කරන මේ බුද්ධ ධර්මයට දෙන කුසලයයි ඒ වගේම මේ ධර්මයේ දීම කුසලයි මේ සම්සාරම ධම්ම දේශනාව කියන්නේ සම්ම ධම්ම දේශනාව කියන්නේ කුසලයේ මේ සියලුම ප්‍රසන්නතාවක් තියෙන අපට කිසිදාක බුදුපේ කුසලිනට හැකියාව ලැබේවා සුභාමී වීම හැකියාව ලැබේවා අපට සෝවාන්වාදී මාර්ගඵල බාලීමේ හැකියාව වස්මත් සත්‍යුණා වේවා නිවන් ලබා ගැනීමට මේ ප්‍රසන්නතාවයෙන් අපට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් සම්බන්ධන මේ සම්බන්ධ කුසල දෙවියන් ධර්ම දාන කන්නේ සඳහා ආකර්ෂණ සාධකයන් පාඩකයන්